මම තරේ හෙලා දක්නවා ඒ අක්නිමන දායරත්න හාමුදුරුවෝයි කියලරාවේ අර බේරුවල හාමුදුරුවෝයි මැරවරුවත් එක්ක ඇවිල්ලා මේ සාමකාමී නගරය විනාශ කිරීම ගැන කුන්ගහ පැත්තේ මුස්ලිම් කඩයක් ව්‍යාපාරිකයෙක් බදුකොලයක් දීපු ස්ථානයක ආරම්භ කරයි කියලා කාටවත් ඒක විනාශ කරන්නත් බෑ ඒක ඒකට විරුද්ධ වෙන්නත් බෑ ඒක නීත්‍යානුකූල දෙයක් ඉතින් මෙන්න මේකයි ඇති වුණ තත්ත්වය ඉතින් මේක මට ඕනම තැනක ඕනම විදිහේ ප්‍රකාශයක් කරන්න පුළුවන් මේ පිළිබඳව මම ජීවතුන් අතර ඉන්නකම් මම මේ බලේ හිටියත් නැතත් දිවිතුර දෙමළ ජනතාවටවත් එවැගේම පනාපිකේ මුස්ලිම් ජනතාවටවත් ශාරීරික සහ මානසික හිංසා කරන්න දෙන්න දෙන්නේ නැහැ මම ජාතිවාදීන්ට වුමනා ආකාරයට ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් වෙනත් අය වෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේලා කීප දෙනා එකතු වෙලා මේ රට කොහාට අදින්න හදන්නේ